දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා හිටමු මල්කාන්තිගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අද භාවනා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් ප්‍රශ්න 9කුත් භාවනාව සම්බන්ධව සාමාන්‍ය ප්‍රශ්න හතරකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස සතිය පිහිටවා ඇවිද්දෙමි. සක්මන් මළුවේ භාගයක් පමණ දුර මනා ලෙස සිහිය පිහිටවමි. සිත වෙන අරමුණක කුස් ඇති බව වැටහුන විට නැවතත් සිත කමඨහන් අරමුණේ පිහිටවමි. කුමන අරමුණක් ඔස්සේ සිත පිට ගියාදයි මතක් කිරීමට නොහැක. ඒ ගැන නොසිතමි. පරයන්ක භාවනාව. ආස්වාස ප්‍රාස්වාසයට හිත තබා හුස්ම ඉහළ පහළ යන හැටි බලා සිටිමි. කය නිශ්චල බව වැටහෙන අතර හුස්ම ටිකෙන් ටික ප්‍රකට වේ. ටික වේලාවකින් වෙනත් අරමුණු ඔස්සේ සිත ඇදී ගියත් එය වැටහුණු විගස හුස්ම රැල්ලට සිත පිහිටුවමි. විටක කය දෙපැත්තට පැද්දේ. විවිධ අරමුණු ඇතත් ඒ ගැන නැවත නැවත සිතීම් නොකර ආස්වාස ප්‍රස්වාසයට හිත තබමි. අවවාදයක් පතමි. ඔබ වහන්සේ උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා. ඔබ වහන්සේටත් වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැන් අපි ඒකේ නා ඉදිරිපත් වෙන්න කැමති නම් කාරණා දෙකක් මේකේ ලියවිලා තියෙනවා. ඒකට මම හිතන්නේ කට උතර ගත්තොත් හරි ලේසියි. සක්මන් කරනකොට හිත පිට ගියාට පස්සේ ආයෙ සක්මන්ට හිත ගත්තයි කියලා තියෙනවා. පරියන්කේ ඉන්නකොට හිත පිට ගියාම නැවත ආනපාන ගත්තයි කියලා තියෙනවා. ඒතකොට හිත පිට ගිය අරමුණු ගැන පශ්චාත්තාපුනෙත් නැහැ, ඉස්සර හෙව්වෙත් නැහැ කිය. මට තියෙන ප්‍රශ්නයක් අහන්න ආන සක්මන් කරන ඉඳලා හිත පිට ගියාම ආපහු සක්මන්ට ගත්තාම කොහොමද දන්නේ හිත නැවත සතිය සක්මන්ට ආවයි කියලා? සක්මන් කරනකොට පරියන්කේ ඉන්නකොට හිත පිට යනවා. නැවත මම ආනපානට ගත්තයි කියලා. ආනපානෙ ගත්ත බවට මොකද්ද සාක්ෂිය? කොහොමද මේක තහවුරු කරන්න කියලා එළියපෙකන කැමැති දත උසන්. ආයින් මෙතෙන්ද. ප්‍රශ්න තේරෙනවද? මොකද්ද ප්‍රශ්නේ? සක්මන් කරනකොට හිත පිට ගියා කියලා දැනගනවනේ ඊට පස්සේ ආපහු හිත සක්මනේ කියලා කොහොමද දැනගන්නේ කියලා. නැවත සක්මනට අරමුණට ආව බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද වෙරිෆයි කරන්නේ? ඒක හමුදුරනේ දැන් හිත පිට ගියාට පස්සේ දැන් පොඩි වෙලාවකින් මට මාපහුව ඒක තේරෙනවනේ හිත පිට ගිහිලා කියලා. මම ආපහු නෑ මම දැන් මෙතන කියලා වම දකුණට ආපහු ફોකස් කළාම ආපහු මට ඒක ගැන ආයේ ඒ කියන්නේ අර හිතිච්ච එක ගැන මට ආපහු ඒකේ මතකයක් එන්නේ නෑ. දැන් මං අහන්නේ මතක නැති කියන මේ දැන් ආපහු සතියට ආවා අරමුණට ආවා සක්මණට ආවා කියලා කොහොමද සාතික් කරලා කියන්නේ? මොකෙන්ද අද්දුටු අද්දුටු ප්‍රත්‍යක්ෂේ මොකක්ද? හාමුදුරනේ ආපහු මට ස්පර්ශය දැනෙනවා. ඒක ලියපෙ නැති නිසා තමයි යෝ කැඳෙව්වේ. ආපහු ආවනම් ආවා කියලා කියන්න එපා. මං ආපහු ආව බව දන්නේ කොහොමද? එක්ක මට විලුඹ වැටුණා, එක්ක ලේවකේ වැටුණා, මට වම්පය වැටුණා. ඒක ලියන්න දන්නවනම් 100 100ක් ලකුණු ලැබෙනවා. ඒක නොලීමෙන් ඒක කරලත් පස්සේ ඇවිල්ලා කට උතර දීලත් බැනුම් ආනික විතරයි වෙන්නේ. ඒකට කොහොමද දන්නේ? සක්මනේ ඉන්න පරියන්කේ ඉන්නකොට නැවත පිට ගියේ හිත නැවත ආනපනට ආවයි කියලා. ආපහු හුස්ම වැටෙන පළ මේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත තියන හංගහම. ඒක කියන්න ඕන. ඒක හුස්මට කියලා කියන්නත් බෑ. මට ඒකට නාසිකාග්‍රේ සීතල වැටුණා. නැත්තම් ප්‍රශ්වාසය උණුසුම වැටුණා කියලා හරියටම ඒ නැවත පැමිණිච්ච කාරණාව ලියන්න බැරි නිසා මේ මුළු සංසාරෙම අපි මේ සැරිසරන්නේ. ආපහු ආවට පස්සේ මම ආවේ මේකෙන් දන්නවා. අන්න ඒක තමයි ආධුනිකයට අපි උගන්වන්නේ සතිය පිහිටයි කියලා කොහොමද දන්නේ? කරගෙන යන්නේ කරන්නේ කියනවා පිටිගිය සතිය ආපහු ඇවිල්ලා පිහිටියයි කියලා මොකෙද දන්නේ දෙකම එකයි. සක්මන් කරනකොට මට පය පොළවේ වදිනවා තේරෙනවා. බර වෙනස් වෙනවා තේරෙනවා. ඒකෙන් අල්ලලා ඊට පස්සේ හිත පිටි ගියාට පස්සේ කියනවා ආපහු ගත්තනම් අර වාගෙම සාක්කියක් දෙන්න ඕනේ. හිත හිත පිටි ගියේ හිත ගත්තයි කියලා හිතලුවක් නෙවෙයි. ඇත්තටම මේක උනා කොහොමද දන්නේ? මට තේරෙනවා පය පොළවේ වදිනවා. මට තේරෙනවා දකුණු පය වැදුනේ කියලා. ඒ සතිපාසලට එනවා ඉස්සල්ලාමයි මේ වෙලාවට ඒ ළමයි ඉස්කෝලේ හැරෙන එකමාරට. ඒ ළමයි වාර්තාව ලියාගෙන එක 45ට දුවගෙන එනවා. දුවන ළමයි නාකින්ට ලැජ්ජා හිතෙන්න සමතන කමටන් සුද්ධ කරනවා. ඒ ළමයි කියනවා මම ස්වාමීන් වහන්සේ ආනාපානි කිරුව කොහොමද දන්නේ? මට නාසිකාග්‍රේ උණුසුම සිසිලද වැටුණා. එතකොට උන් සද්දයක් ආවා. එතකොට මම දන්නවා කණේ ඇහෙන්නේ කියලා. මම දන්නවා කුරුළු සද්දයක් කියලා. මම දන්නවා මේක නෙවෙයි භාවනා කරන්න කියලා. මම ආයෙත් ආනාපානට එනවා. ආනාපානට ආවට පස්සේ මම දන්නවා දැන් හිත තියෙන ආනාපානේ මට නාසිකාග්‍රේ වැටෙනවා කියලා. ලකුණු 100 නේ 120ක් දෙන්න හිතෙනවා. මේ හොල්මන් කරනවා. හරි. ලියන්න දැන නැති නිසා ලකුණු කැපෙනවා. ඒකයි මම ඔය එළියට ඇදලා ගන්නේ. ඇදලා ගත්තට පස්සේ මේ අපි එක්කෙනෙක්වත් නරක නැහැ. හරිම අහිංසකයි. නමුත් මේ ලියන්න ඕන දේ, කියන්න ඕන දේ දන්නේ ඉතින් හරියයි බල්ලයි කතයි කතා කර කර අරකයි මේකයි කතා කර කර ඉන්නවා. හරියට කතාව කියනවා නැත්තම්. වාර්තා කිරීම හරිනම් පුදුමාකාර ඍජු sannivedanayak වෙනවා. හරියට නිකන් මනසින් මනසට තේරෙනවා වගේ කියන දේ කිරි ගහට මෝල් ගහින් යනවා වගේ තේරෙනවා. හරි. ගරුතර නායක ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවට වාඩි වී සිටින විට අතීතය අනාගතය වර්තමානයෙන් එන සිතුවිලි වරහන් ඇතුලේ කෙලෙස් ෂය කර සිහියෙන් යුතුව සිත තුල ධර්මය අවබෝධ කර ගැනීමට වීරිය කරන විට විනාඩි 20 30ක් යන විට ඔළුවේ දකුණු පැත්තේ බෙල්ලට එනකන් තද වේදනාවක් දැනේ. එයට සිහියෙන් සිත යොමු කර නැවත අරමුණේ සිටින විට බෙල්ල සමග පපුව පිටකොන්ද කිහිලිවල කඩි කන්නාසේ තදේට පුපුරු ගහන්න පටන් ගන්නවා. මේක මායාවේ බාධා කිරීමක් සිතා වේදනාව ගැන නොසිතා නැවත අරමුණේ සිටින විට විනාඩි 20ක් පමණ යන විට පුපුරු ගැසීම අඩු වී යයි. එහෙත් ඔළුවේ වේදනාව තව දුරටත් දැනේ. මේ සියලු බාධාවලට වීරියෙන් සිත යොමු කර පැයක පමණ කාලයක් අරමුණේ සිටීමට පුළුවනි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සිත යොමු කර ධර්මය අවබෝධ කර ගැනීමට කරන මෙම භාවනාවේ හරි වැරදි නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පතමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. මේ තුන් සැරයක් අරමුණ කියලා දිනවා භාවනා කරන අරමුණේ නමවත් ලියලා නැහැ. අතීතනාගත කෙලෙස් හිතවිලි කියනවා. කොන් දෙකක් කුඹෙල් එකක් මායාවේ වැඩ කියනවා. නමුත් මේ භාවනා කරන අරමුණ මේකයි කියලා. ඉතින් මේ විදියට එපා වායට හොදි බෙදන්න වගේ අරමුණට නොසලකා ඉඳලා පිට දේවල්ට සලකන් ගියාම අනිවාර්යෙන් පිට දේවල් එනවා. ඒ නිසා රචනයේ 80%ක්වත් යොදවන්න අරමුණ මොකද්ද කියන්නේ? අරමුණට හිත ගිය වෙලාවේ මොකද උනේ කියන්නේ? මේකේ අරමුණට ගියයි කියලාත් නැහැ. අරමුණ මොකද්ද කියලාත් නැහැ. භාවනා කියන වචනේ තියෙන්නේ. ඉතින් මේකේ හරියට මේ බත් බෙදන්නේ නැතුව ව්‍යංජන විතරක් බෙදලා කාපම් කාපම් කියනවා. ධර්මංශය බලලා ඉන්නවා. කන්න දෙ බෙදන්න ඉපයි. මාත් කඩ අරගෙන බලලා ඉන්නවා මේ මූල කර්මස්ථානේ නමවත් අඩු ගන්න කියයි. මූල කර්මස්ථානේ හිත ගිය වෙලාවේ වැටුණ දේ කියයි මොකක්වත් නැහැ. අතීත අනාගත සිතුවිලි ගැන කතා කරනවා, බෙල් එකක් උන් කොන් දෙකක් උන් ගැන කතා කරනවා. ඉතින් කරුණා කරලා අද ඉතින් දෙවෙනි දවසේ නිසා ඔක එච්චරම කේන්ති ගන්න දෙයක් නෙවෙයි. මේ නව කරුණා කරලා මතක තියාගන්න මේ කොලේ නාස්ති කරන්න එපා. පෑන නාස්ති කරන්න එපා. කාලේ නාස්ති කරන්න එපා. අරමුණු මොකද්ද කියලා අරමුණට හිත ගියහම වැටුණ දෙයට රචනයේ 80ක් යදවන. එතකොට ඔය අහන බණත් හරියයි කියන කාරණාවත් ඍජුයි. නැත්නම් මේ වල්පල්නේ කියවන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ප්‍රශ්නය කරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දැනෙන හිතෙන කාරණයක් තමයි හමෙන් මසින් නහරවැල් ආදියට යටින් පිහිටි එකිනෙකට සම්බන්ධ ඇටකටු නිසා මිසේ ගමන් කරනවා යන්න. ඇටකටු නිසා ඇවිදිනවා නේද? යන අට්ටික සංඥාව නිතරම හිතට මතුවෙනවා. ඒ නිසා සිත අන් කිසිවක් ගැන නොසිතන නිසා මෙය හොඳයයි මට හිතෙනවා. මෙපණ මෙපමණක් පමණක් සෑහේද. ගරු ස්වාමින් වහන්සේ පහදා දෙන්න. ඔය මේක ඇත්තටම ඇඟ ඇතුලේ යට තියනවාද කියලා කොහොමද දන්නේ? ඔය සෞඛ්‍ය පාඩපොඩු ගන්න එක දිගේ කල්පනා කර කර ඉන්නවා. කැවුත්ත තියනවා කියලා හිතනවා. බලනකොට උඟ දෙනකොට කැවුත්තක් නැහැ. තියනවනේ මේ වගේ අපරාධ කරන්නේ. ඉතින් කියනවා මගේ ඇට ඇට පේනවායි කියලා. මම පේනවායි කියන විනිවිද පේනවායි කියලා කියන මේ බයිලා තමන් හිතන්නේවල පේන. ඊට වැඩිම අපි අහන්නේ ඇවිදිනකොට වම් කාටද බර දැනෙන්නේ? දකුණු කකුලටද බර දැනෙන්නේ? මොනද දැනෙන්නේ කියලා. මේකට කියන්නේ චින්තාමේ භාවනා. කලින් දන්න දෙයකට ඉතන මේ ඇට සැකිල්ල ඇවිදිනවා. නැත්නම් මේක ඇතුලේ තියෙන ලේ මල්ලක්. නැත්නම් මේක තියෙන මස් මල්ලක්. මේක තියෙන හම් මල්ලක් කියලා ඔය හිතේ හිත ඉන්න පුළුවන්. මම දල වශයෙන් චෝදනා කරනවා මේක ද්වේෂයෙන් කරන භාවනාවක් කියලා. හරියට ප්‍රේමයෙන් භාවනා කරනවා නම් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. බොහොම සන්තෝෂෙන් ඇවිදිනවා. අනිච්ච දුක්ඛ අනත්තන් ඇත්තෙත් නැහැ. කේසාලෝමනක දන්ත ඇත්තෙත් නැහැ. මේ මේ කුණුහරුප වෙන්නේ බෞද්ධයාට විතරමයි. ඒකයි ඒකේ ජෝක් එක. මේ කාරණා කාරණා දන්න බෞද්ධයාට භාවනා කරන්න ගියාම අට්ටික සංඥාවයි අනම්මනම් ඔළුවේ දාගෙන එන්නේ. ඉතින් කවදාකවත් කරීරට ප්‍රේම කරන්න බෑ. එච්චර මේ මහ පොළොවේ ඇවිදිනවයි කියන එක කකුල් දෙකකින් විශාල ආශ්චර්ය ධර්මයක්. කකුල් හතරෙන් ඇවිදපු සතා කකුල් දෙකෙන් ඇවිදින්න අවුරුදු 20 කෝටියක් කල් පුහුණු කරලා තියෙනවා. කකුල් දෙකෙන් ඇවිදලා බින්නේ එක කකුලේ. දෙකෙත් නැහැ. ඉතින් ඒව එකටවත් යන්නේ නැහැ මේක මේ කේසා ලෝමා නකා දන්දාගේ ලොලුවට මොන හරි දැම්මම ඒකම කරගෙන නරක නැහැ. මොකද නරක නැත්තේ අපි නරක හිතවිල්ලක් හිතනවා, අනුගේ දෝෂයක් හිතනවා නෙවෙයි. ඔය ජීවිතේ කොච්චර ලේසිද මේ ඇවිදිනකොට දැනෙන දේ කියන්නේ. ඒ අර පොඩිම පොඩි ළමයි ඇවිද ගන්න බැරි ළමයින්ට රබර් කිරි දාන තැටි වගේ වයිදී බොරළු ටිකක් දාලා වතුර ටිකක් දාලා වැලි ටිකක් දාලා කුඩු ටිකක් දාලා කියන ඇවිදින්නේ කියලා. එක තැටියෙන් අනිත් තැටියට කකුල තිය. ඒකලන වෙනස මොකද්ද කියලා. ඉතින් කියන බොරළු පෑගෙනකොට මෙහෙමයි, වතුර පෑගෙනකොට මෙහෙමයි, වැලි පෑගෙනකොට මෙහෙමයි, රබර් කැල්ලක් දාපුවම මෙහෙමයි. ඊළම කියනවා. ඒ ළමයි හොඳ වෙලාවට ඔය අට්ටික සංඥා දන්නේ නැහැ. හොඳ වෙලාවට. ඉතින් මේ බයිලා නැහැ. නරකම නම් නෙවෙයි අර මම ටික හරිසල්ට කතා කරන්න වෙන්න පුළුවන්. මම කරුණා කරලා දැනෙන දේ කියන්නේ. හුස්ම ගන්නකොට දැනෙන දේ, ඇවිදිනකොට දැනෙන දේ, ඒක කවුරුත් කියන්න ඕනේ නෑනේ. කොහොමද දන්නේ අපි ඇතුළේ ඇඟ ඇතුළේ ඇට තියෙනවා කියලා? කොහොමද දන්නේ කවුත්තක් තියෙනවා කියලා? කොහොමද දන්නේ liver එකක් තියෙනවද කියලා? දන්නේ නෑ. ඔය ඉතිහාස පාඩම උගන්වන භූගෝලේ පාඩම උගන්වන සෞඛ්‍ය පාඩම උගන්වන කුණුහරුපයා. අවුරුදු 1500ක් මිනිස්සු හිතවලු මේ වකුගඩුව තමයි ලේ මිදහරින්නේ කියලා. 150 ඊට පස්සේ තමයි දන්නේ හෘද වස්තුවේමයි ලේ මුදා හරින කියලා. ඉතින් අර කාලේ 150ට පච උගන්නන්න දෙන්නේ. විභාගත් කියන්නේ නැති වකුගඩුව ලියප එක දිනලත් ඇති පාස් වෙලත් ඇති. දැනුයි දන්නේ නෑ අනේ වකුගඩුව නෙවෙයි ලේ මුදා හරින්නේ හෘද වස්තුවෙන් කියලා. ඔය කියන බයෝ හෙට මොනවා කියයිද දන්නේ. ඒක නිසා ඒවට කියන්නේ හිතලුවක් කියලා. හිත හිතලා මේක ඇට හරකිල්ල ඇවිදිලා මේක මත් මල්ලා මේක ලේ මල්ලා මේක හංගුලින් හදපු මල්ලක් කියලා ඉන්න පුළුවන්. මට මං චෝදනා කරන මේ ඔක්කොම මේ විදිහට හිතන හැම කෙනාම ද්වේෂයෙන් බලන්නේ කියලා. මේ ද්වේෂයෙන් බලනකොට ඊට පස්සේ ඒකම තමයි පේන්නේ. ඊට වඩා හුඟක් උදාසීනයි මධ්‍යස්ථයි. අවිජුනට සීතල දැනෙනවා, උණුසුම දැනෙනවා, බොරළු පෑගෙනවා දැනෙනවා. නිශ්චල පොළවේ කම්පන නිශ්චල පොළවේ කම්පන කකුල හැප්පෙනවා දැනෙනවා. ආන්න ඔය වගේ කල්ලා ගත්තා නම් ඊට වඩා හොඳයි. මේක මේ නරක නිසා බයින්නවා නෙවෙයි. වඩා හොඳ එක තියෙද්දී මේක දැකපේ කණිතිකමයි අහලක් තියනවා කියලා දෙන්නේ කියලා. ඉතින් ඔය තමයි මට කියලා දෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. හිමිපාණන් වහන්සේ මම සක්මන සඳහා සක්මන් මළුවට පිවිසීමි. ආරම්භක ස්ථානයේ නැගී සිටින බව අවබෝධ කරගනිමින් පිරික්සා කළෙමි. කොපමණ දුරකට දැස රැඳ විහිදුදයි සැලකිල්ලට ගනිමින් දෙපා දෙපා නැග දකුණ වම වශයෙන් අකුර දකුණ ඔසවන විට වම් පාදයට බර දැනෙන අයුරු වටහා ගතිමි. ඇතුළට තදවන ගති හා සැහැල්ලු සැහැල්ලුව දැනිනි. අනතුරුව ඔසවමි, තබමි ලෙස මෙනෙහි කළමි. සෑහෙන වෙලා එසේ කිරීමෙන් අනතුරුව ඔසවමි, යවමි, තබමි ලෙස මෙනෙහි කළමි. එහිදී පාදයේ ඔසවන විට හා යවන විටද, තබන විටද වාතයේ සංසරණ වන අයුරු අත්දැක්කෙමි. මෙසේ ගමනේ සාමාන්‍ය ආකාරයටපත්ය. එසේ සෑහෙන වේලාවකට පසු පර්යංකයට පිවිසීමි. මා ආසනයේ වාඩි වන්නේ නියමාකාරයෙන්දයි විමසා බැලීමි. සිරුරේ තදගති හෝ රිදීම් නොවිය. අනතුරුව සිරුර හා හිස කෙලින්දයි සිහි කර බැලීමෙන් පසු පිම්වීමෙන් හැකිලීමෙන් ආස්වාසේ හා ප්‍රස්වාසේ තරම වටහා ගතිමි. ආස්වාසේදී සිසිල් ගතියත් සැහැල්ලු බවත් වටහා ගතිමි. උණුසුම් හා තද ගතියෙන් ප්‍රස්වාසයේ වන බව වටා ගතිමි. එසේ තොලේ ගැටෙන ආකාරයක්ද අවබෝධ විය. එසේ සෑහෙන වේලාවකට පසු සුලන් රැල්ල මත ආකාරයකට පත්විය. සිරුර සැහැල්ලුවටද ප්‍රබෝධයටද පත්විය. බාහිර ශබ්ද අතුරු සිදුවිලි වලින් තොරව සොම්නස් ගතියකට පිවිසීමි. ඔබ වහන්සේට නිවන් සුවයක් සැලසේවා. තුනකට බැන්නට පස්සේ මේකට හොඳයි කියන්න හම්බෙච්ච එක ගැන මම සන්තෝෂ වෙනවා. නැත්තම් මේ අතරහ වෙලා අවිල්ලයි කියලා හිතයි පවුලත් එක්ක රණ්ඩු කරලා අවිල්ලද කියලා. එහෙම ගන්නෑ. මේ වගේ ලියනවනම් වෙච්ච දේ අන්තිමට ලියන්න පුළුවන් සතුටින් හමාර කරයි කිය. අර වගේ දේවල් කරන එක නරකක් නන් නෙවෙයි. යම් ප්‍රමාණයක හොඳක් තියෙන. ඊටදී හොඳම දේ තමයි ඇවිදිනකොට වම් පාදයේ ඔසවනකොට දකුණු පාට බර වැටෙන හැටි. ඔසවනකොට යවන් තබනකොට වෙනස. මෙන්න මේ ටික බලනවා. ඒක හුස්ම ගන්නකොටත් නාසිකාග්‍රයට දැනෙන වෙනස. ඒ නාසිකාග්‍රයට දැනෙන දේවල් වල ආකාර වෙනස් වෙන හැටි. ඒක බලාන හිටියොත් පුදුමාකාර සතුටක් ඇති වෙනවා බුද්ධෝත්පාද කාලයකට මනුස්ස කයක් හම්බුණා. එතන එතන උපදින ක්ෂණ සම්පත්තිය මන් දාන. එතන එතන උපදින ක්ෂණය දන්නවා. කිසිම දැනුමක් ඕනේ එන්නේ වැටෙන දේ ලියන්න පටන් අරගත්තොත් කයත් එක්ක යාළු වෙන එකමයි වෙන්නේ. ඒකට කියනවා මිත්‍රත්වය කියලා. ඒකට කියනවා මෛත්‍රී කියලා. කයත් එක්ක මිත්‍ර වෙන්න දන්නේ නැත්නම් එහෙනම් ඉතින් මොනම දෙයක්වත් කරන්න බෑ. විශේෂයෙන්ම බණහයට පැන්නට පස්සේ ගණ්ඩම දෙයක් නෑ. මම වම තියෙනකොට දකුණ යන්නේ උතුර බලනකොට දකුණ පේන්නේ. ඉතින් එතකොට අනිච්චන් දුක්ඛං අනත්තං කික්ක බැන බැන ඉන්න එක තමයි තියෙන්නේ. ඊට වඩා මෙන්න මේ වගේ වාර්තා කරන්න ඉගෙන ගන්න මේක කියන 100ක් හොඳ නිසා නෙවෙයි. මේට ඉස්සලා ඉදිරිපත් කරපු වාර්තාත් එක්ක බලනකොට අත් දකින්න දෙය ලියනවා. මේ විදිහට ඒකකින් අභිවාරේ පටන් ගත්තේ නැතුව ඉතින් මල් කාන්තර බයින් එක තමයි කරන්නේ. ඔය සක්කු මුක්කු දිනව නැතුව මේ කාට හරි ආදර්ශයක් වෙන එකකින් තෝරගන්න ඕනේ. තෝරන්න නැත්නම් මඩක් කේදී ඊට පස්සේ මේ මේ අනම්මනම් කී වෙනවා. හොඳ එකකින් පටන් ගත්තා නම් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන කෙනෙක්කි. මම අවුරුදු 3ක පටන් අසනීපයට බෙහෙත් ගන්නෙමි. කාලෙක සිට එකම වේලාවක භාවනා කරන විට හොඳට සියුම් භාවනාව පවතී. දැනට මාස 3-4ක පටන් භාවනා අවසන් කිරීමෙන් කිරි භාවනා අවසන් කිරීමෙන් පසු අපහසුකම් මතුවේ. භාවනාව පටන් ගැනීමේදී මැදත් අවසන අවසන් වන තුරුත් හොඳින් පවතී. මම භාවනාව අවසන් කරන්නේ නැවත හුස්ම රැල්ල වෙත සිත යොමු කිරීමෙන්ය. එවිට ඇඟ සැහැල්ලු වී ඉදිරියට නැවී ශරීරයේ සැහැල්ලු වේ. නමුත් භාවනාව අවසන් කළ පසු ඇස් දෙකට මලානික ගතියක් පවතී. වම් පැත්තේ ඇසී සිට නලල දක්වා මද වේදනාවක් පටන් අරන් දවස් දෙකක් තුනක් දක්වා තදේට පවතී. ඉවසිය නොහැකි තරමට මුළු ශරීරයේම ලෙඩ වේ. භාවනාව අවසන් කරන විට ඔළුව තුල ටක් ටක් ශබ්දයක් ඇසී. බුදුන් වඳින විටත් සමහර අවස්ථාවලත් හිස් මුදුනේ ජෙලි එකක් මෙන් සෙලවෙන ගතිය දැනුන විට නළලේ අමාරුව එන නිසා අරමුණ වෙනස් කරමි. ගරු ස්වාමින් වහන්ස මම භාවනාව අවසන් කරන විදිය වැරදි නම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒතර භාවනා කරන්නේ නැතුව සතිය පිහිටවනවා නම් ওই රචනයේ 100%ක්ම වෙනස්. භාවනා කරනවා නම් තමයි පටන් ගන්නවා ඉවරයි තියෙන්නේ. සතිය නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් දිගටම සතියනේ. ඉතින් ඒක නිසා කියන්නේ නෝ මේ කරුණා කරලා භාවනා නතර කරලා සතිය පිහිටවන්න. ඒක ඉවරයි. ඒක භාවනා නතර කරනවා කියලා දැන් නෑ. දැන් මේ නතර කරාට පස්සේ වම් ඇහි ඉඳලා දකුණු ඇහැට තේරෙනවා. තද වෙනවා කියන්නේ ඔක්කොම සතියනේ. ඉතින් එකක් කොහමවත් සතිය, ජෙලි වගේ තේරුණත් සතිය. නිසා භාවනාව කරලා ගත්තොත් නම් හරියට මේ වෙලාවේ කෙරුවා මේ වෙලාවේ නතර කරා. මේ සතිය බේරනවා කියලා ගත්තොත් ඉතින් නෑ කොයි වෙලාවෙ හිටියත් කොතනදත් සතිය. ඔය පසුගිය 30 දා පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තිබ්බ පාලි සහ බෞද්ධ දෙපාර්තමේන්තුව සංවිධානය කරපු මේ සම්මන්ත්‍රණය. ඒ සම්මන්ත්‍රණයේ අවධානයේ භාවනා පිළිබඳව සැසිවාරයක් තිබ්බා. ඒකට මටත් ආරාධනා කළා තිබුණා. ඉතින් මම ගිය ඇත්තටම ඉස්සලා සැසිවාරයටත් එක්ක ඒ කියන්නේ පාලි සහ බෞද්ධංශේ මේ වගේ ශාලාවක පිරිලා ස්වාමීන් වහන්සේලා ගිහියොයි තන්නිකර සම්මන්ත්‍රණ යනවා පාලි භාෂාවෙන්. එක එකනා දේශන පවත්වන එක එකනා රිසර්ච් පේපර්ස් දෙනවා අනිත් කට්ටිය විවේචනය කරනවා. ගියාට පස්සේ හරි අමුතුයි. සන්තෝසයි. ඔක්කොම යන්නේ පාලි භාෂාවෙන්. ඉතින් මාත් කල්සි ගියේ මට ආසනයක් දීලා මාත් ඉඳගෙන හිටියා. 120ක් වගේ අපට තේරෙනවා අපිට ওই පෙළ පාලි තේරෙනාට ওই පාලි තේරෙන්නේ නැහැ. මා තිනකොට ළඟ ඉන්න ආමුදුරෙන් කතා කරලා මං කිව්වා මේ මං කලින් ආ කමන්නේ උතන වාඩිලා අහගෙන ඉන්නේ කිව්වා. මං කිව්වා දැන් මට නම් පාලි තේරෙන්නේ නැහැ කිව්වා. නෑ නෑ ඔබ වහන්සේ කරන භාවනාවේදී වැඩපිළිවෙලදී සිංහලෙම ඉංග්‍රීසි විතරයි ප්‍රශ්න පහක් තිබ්බා. පළවෙනි ප්‍රශ්නේ තමයි භාවනාව යනු අර්ථ දක්වන්න. ඉතින් මම කතා කළේ මට නම් භාවනාව තේරෙන්නේ නැහැ. මම දන්නවා සතිය. සතියට තමයි මම භාවනා කියන්නේ. මම දන්නවා විසුද්ධි මාර්ගයේ ලියලා තියෙනවා කියලා සත්තානුපස්සන මේ මේ ච අනුස්සති කියලා සමසතලිස් කර්මස්ථාන කියලා හයේ විතරයි තමයි සතිය තියෙන්නේ මම දන්නවා. තව 40ක් තියෙනවා. හැබැයි මයින් අහන්න එපා මම දන්නේ නැහැ. මම දන්නේ සතිය විතරයි. මේ ප්‍රබුද්ධ මණ්ඩලේ මම දන්නවා ඒත් එක විරුද්ධ වෙයි. නමුත් මම කියනවා සතිය කියන්නේ භාවනාව කියලා, භාවනාව කියන්නේ සතිය කියලා. අනේ එක්කෙනෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. පැය 3ක සතිවාරයක්. මම ළඟ හිටපු ප්‍රොෆෙසර් පද්ම පේමසිරි කතාලිකාවේ භාවනාව කියලා කියන්නේ වඩනවයි කියන එකයි භාවනා කියලා කියන්නේ දිනු කරනවා කියන එක නමුත් ධම්මජීව හම්දු කියන ක්‍රමේ නම් බලන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා අපි භාවනා කියන්නේ සතිය කියලා ගමු කියලා. ඉතින් මේ රචනෙ ලියපේ කරන්න මම කියනවා හෙටත් සතිය පිටුවේ සිටසේ මේ රචනෙ ලියන්නේ කියලා. ඔය එකම ප්‍රශ්නයක්වත් එන්නේ එකම ප්‍රශ්නයක්වත් එන්නේ නැත්නම් හිතන්නේ මේ භාවනා කරන නිසා ඔලුවක කියනවා. භාවනා කරන නිසා ඇහි එකක් කියනවා. මොකක්වත් නැහැ එන හැමදේම සතියට යට කරපුවාම ඒක නිසා සතිපාසලේ භාවනා කියන එක තහනම් වචනයක්. කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. එනකන් ඉඳගෙන සතිය පිටවනවා. ඇවිදින ගමන් සතිය පිටනවා. දත්ම දින ගමන් සතිය පිටවනවා. කැම කන ගමන් සතිය පිටවන මිසක භාවනා නැහැ. මොකද අපි උගන්න මුස්ලිමයටත් උගන්න දෙමළයටත් උගන්න කතෝලිකයටත් උගන්න අපි කියන්නේ භාවනා කරන අපි කියන්නේ සතිය වේ නිසා මේ ලියුපේ කරන කිසිම උත්තරයක් මම දෙන්නේ නැහැ මං ඉල්ලා හිටිනවා මේ රචනයේම භාවනා කියන වචනේ වෙනුවට සතිය පිහිටීමේ ශීර්ෂය ලියනද සම්පූර්ණ වෙනස් රචනයක් එයි. සම්පූර්ණ වෙනස් පුද්ගලෙක් වෙයි අද ඉඳලා ඔය සතිය ශීර්ෂයෙන් භාවනා කරන්න ගියොත්. නැත්තම් සතිය ශීර්ෂයෙන් දවස ගත කරන්න ගියොත්. භාවනා කියන වචනේ පැහැදිලිවම කියන්න පුළුවන් වරදොල පටලවාගෙන තියෙන. කියපු ගමන් උණ කට්ටියට. ඒ නිසා මම මෙතන මෙතන ඉන්නේ මම ධම්ම විහාරය අමතරට බාර දීලා යනවා. නමුත් මම ඉල්ලා හිටිනවා මෙයාට මේකම සතිය පිහිටීමේ ශීර්ෂය ලියලා ආයෙත් ඉදිරිපත් කරන්න. එතකොට සම්පූර්ණ වෙනස් කතා. භාවනා ශීර්ෂයෙන් කතා කරන්න ගියොත් අපිට පුදුමාකාර sannivedanaye පටලවිල්ලක් එනවා. මොකද සිංහල බෞද්ධයාට භාවනා කියන එක කරප්පන්. ආසාත්මක දෙයක්. ගියන් ඔහොමවත් පුළුවන්. පැවිද්දෝ එක්කම ගිහලා භාවනා කතා කරන්න ගියොත් එහෙම සදා සොත්ති. බේරන්න බෑ. ඒ නිසා කිසිම ප්‍රශ්න නැතුව අපි නිකන් හීන් සිරේ දාලා කියන ඔයකම මේ සති ශීර්ෂයෙන් ලියන්නකෝ සතිය කියන වචනයෙන් ලියන්න විතර පටන් ගන්න තැනකුත් නැහැ ඉවර කරන තැනකුත් නැහැ. දිගටම සතිය වැටහිච්ච දේ ලියන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට පෙර මම සක්මන් භාවනාව කෙලිමි. පෙරදී සිදු කළ පරිදි පාදය ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස නොව පාද දෙකෙහි බුමුතුරුණු මත ගැටෙන විට පතුලට දැනෙන ස්පර්ශය නිරීක්ෂණය කළෙමි. එය සක්මන පටන්ගෙන අවසානයේ තෙක්ම මුළු කාලය තුලම පතුල ගොරෝසු ස්පර්ශයක් ලෙස දැනුනි. විටක විවිධ ශබ්දවලට සිත ඇදී ගියද සිත පිට ගියා සිහින් මෙනෙහි කොට නැවත දෙපාවල ස්පර්ශය නිරීක්ෂණය කළෙමි. නිදිමත ගතියක් හෝ කම්මැලි ගතියක් දැනුනේ නැත. පැයකට පමණ පසුව පරයන්ක භාවනාවට වාඩි වුනිමි. නාසයේ අගට සිත යොමුකොට හුස්ම රැල්ල ඇතුළට එන ආකාරයත් නාස් බිත්ති මත ස්පර්ශ වී හුස්ම පිටතට යන ආකාරයත් නිරීක්ෂණය කෙලෙමි. මෙලෙස විනාඩි 5ක් පමණ හුස්ම දිස බලා සිටියත් නොදැනීම නින්දගොස් මා අවදි වුනේමි. නැවතත් සිත හුස්ම රැල්ලටගෙන ඒ නිරීක්ෂණය කර කර සිටියත් නැවතත් මාහට සුළු වේලාවක් නිින්ද ගොස් ඇති බව දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙලෙස මාහට පර්යන්කේදී නිින්ද යන්නේ සිතේ වීර්යයක් නොමැති නිසාද මාහට අනුකම්පා කොට මෙය පහදා දෙනු මැනවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේක සක්මණේදී කියලා තියෙනවා පිට පිට ගියාම නැවත ආපුවාම පයේ ස්පර්ශය මට වැටුණයි කියලා අපි අර ඉස්සල්ලාම ප්‍රශ්න අහපු ප්‍රශ්න ආරම්භ කරන ආපු කාරණාවට දැයින ඉදිරියට ගිහිල්ලා තියෙනවා පිට ගියා ආපහු ආවට පස්සේ මට කකුල තේරෙනවා කියලා. ඊටසේ පළවෙනි සැරේ හිත පිට ගිය ආනාපාන සතියේදී කතා කරලා කියනවා නැවත නිින්දෙන් පස්සේ මම හිත ආනාපානට තිබ්බයි කියලා. අත්දැකීම කියන්නේ තිබ්බයි කියලා. ඊට පස්සේ ඒකේදී එක ලියවිලා නැහැ. නිින්දෙන් පස්සේ මම හිත කියන්නේ ආනාපානෙටද හිත නන්නත්තර වෙනවාද කියලා. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි මේ උනේ නිින්දක්ද කෙලස් නිින්දක්ද එහෙම නැත්නම් හිත සැඟවි ගැනීමක්ද කියලා දැනගන්න පුංචි උපමාවක් දෙකක් තියෙනවා. මේ දෙකම ওই ඥානාරාම සංසෙත් ටිකක් ඉස්මතු කරන්න බැලුවා පුරුවි පණ්ඩිත සංසෙන් කෙලින්ම කියනවා. ඒ නිින්ද හෝ නොදන්න තැනට ගිහිල්ලා නැවත හිත අවදි වෙන්නේ ආනාපානෙට නම් නැත්නම් තමන්ගේ කයට නම් ඒක නිින්දක් නෙවෙයි. නිින්දක් නම් අවදි වෙන්නේ නන්නත්තාරයට. ඒ නිසා අවදි වුණාට පස්සේ නොදැනී ගිය කාලෙන් පස්සේ අවදි වුණාට පස්සේ අවදි වෙන්නේ මොකේද කියලා සටහන් කරන්න දක්ෂකමක් තියෙනවා නම් පිරිසිදුව කියන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට ඉච්චරම කනගාටු වෙන්න දෙයක් නෑ මේකේ කෙලස් තින්දක් නෙවෙයි අර කෙලස් නැති නිසා හිතට ඉන්න ක්‍රමයක් නෑ හිත ජීවත් වෙන්නේ කෙලස් තිබුණොත් විතරයි කෙලස් තියෙනවා නම් හිත පුදුම අවදි පුදුම උනන්දුවකින් ගත කරනවා නම් තද්ද බල වැක්කිරෙන කෙලස් යම් වෙලාවක හිතේ ප්‍රධාන වශයෙන්ම රාග ద్వේෂ දෙක නැති වුණා නම් මෝහය තමයි එන්නේ. ඒකට කෙලස් නැති නිසා නින්දට වැටෙනවා. ඒකට කියනවා සැඟවි ගන්නවයි කියලා. ඒකට කියනවා ලීන භාවයටපත් වෙනවයි කියලා. ඒකට කියනවා නිලීන භාවයටපත් වෙනවයි කියලා. හිත කන් උස්සගෙන බලාගෙන ඉන්නේ රාගය තියෙනවා නම් ద్వේෂය තියෙනවා නම් විතරයි. ඒ දෙක නැති වෙච්ච ගමන් මෙයා අඳා වැටෙනවා. වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒතෙන්දී සතුටු වෙන්න පුළුවන්. මේ නිින්දක් නෙවෙයි හිත සැඟවිගෙන තියෙනවා මොකද සැඟවෙන්න හේතුව හිතට අබිරමණය කරන දෙයක් නැහැ හිතට ආස්වාද කරන දෙයක් නැහැ හිත තියෙන්නේ බොහෝ විට එක්ක කයේ එක්ක නැත්නම් කෙලස් නැත්නම් ඒ නිසා හිත හිත නිකන් කම්මැලි වෙලා නීරස වෙලා හිටිනවා ඉතින් ඒක නිසා පළවෙනියම කළ යුතු දේ තමයි පිට ගිය හිත හෝ නින්දට වැටිච්ච හිත ආපහු එන්නේ Taman ඉඳගෙන ඉන්න ඉරියව්වටද මූල කර්මස්ථානද කියලා හොඳට පිරිසුදු බලන්න එහෙම බලන්න පුළුවන් නම් ඒක හුත්තටම දියුණු හිතක්. බලලා විස්තර ලියන්න. අනිත් දවසෙත් බලන්න මේක එකනක ලාවට තියෙනවා. පරියංක භාවනා පිටවන්ද විස්තරේ මගේ හිත ආපහු ආවා මං ආනපන තිබ්බා. දෙවෙනි සැරේ තුන්වෙනි සැරින් එහාට එහෙම ආනාපාන ගන්න පුළුවන් වුණාද තිබ්බද කියලා ලියවිලා නැහැ. අනිත් දවසේ එහෙම වෙන්න දෙන්නේ නැතුව පිට පිට යන එක ගැන කනගාටු වෙන්න එපා. නිින්ද කිව්වත් එකයි ඒක ලීන බහයටපත් උනත් එකයි ආපහු ගන්න පුළුවන්ද කියලා බලන්න මූල කර්මත්තා. ඒක වාර්තා කරන්න එන්නේ මේ විදිහට වාර්තා කරන මුවාවෙන් ස්වභාවයෙන් භාවනා කරන්න ගත්තොත් හිත පිට යන හැම වෙලාවෙම උනන්දුවක් ඇති වෙනවා. මම කොහොමද නැවත එන ගමන බලන්නේ? නැවත පිට ගියේ හිත නින්දට වැටිච්ච හිත අරමුණට එන හැටි බලන ගැන බලන සංඥාවෙන් භවනා කරන්න ගත්තොත් සම්පූර්ණ පුද්ගලයා අලුත් වෙනවා. ඒ නිසා ඒකයි එකට දෙන්න තියෙන අභ්‍යාසය, ඒකයි එකට දෙන්න උපදේශය උත්සාහ කරලා බලලා වාර්තා කරන්න නැවත නැවත. ගරු ස්වාමින් වහන්සේ සක්මන විතක්ක ਵਿਚාර අතහැර අතොරක් නොමැතුව පතුලේ ස්පර්ශයටම සිත යොදා සක්මන කළෙමි. වර එක කකුලේ වේදනාවක්ද පතුල් දෙකම තරමක හිරි වැටීමක්ද ඇති වුණත් ඒවා ධාතු ලක්ෂණයයි සිතා ස්පර්ශයටම දැඩිව සිත යොමු කර සක්මන් කළෙමි. සමාධි ගතියක් බලාපොරොත්තු වුණත් නිදිබර ගතියක් සිතට දැනුනි. කරුණාවෙන් හොඳ නරක පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ අර පළවෙනිම ලියලා තියෙන වාක්‍ය හරියම මුසපත් කරන සුළුයි. විතක්ක ਵਿਚාර බැහැර කරලා නෙවෙයි, পায়ට හිත යොදනවයි කියන්නේ විතක්කෙට තමයි. পায়ට හිත දීදුවට පස්සේ වැටහෙන දේ උණුසුම සිසිල කම්මෙන් තමයි ਵਿਚාරය කියන්නේ. නිසා විතක්ක ਵਿਚාර බැහැර කරලා නෙවෙයි තියෙන්නේ. මිත්‍යා මිත්‍යා විතක්ක අයින් කරලා මම අරමුණට හිතේ දුව හිතේ යොදනවා කියන්නේ විතක්කේ තමයි. ඒ නිසා මේ වචන තේරුම් ගත්තාම හරියට මේ භාවනාර්ථය දන්නේ නැතුව අපි නూరు නුපුරු තැන්වල ඉව යොදවනවා. අරමුණට හිත නැංවීම විතක්. නංවනලද අරමුණ මේකයි කියලා අනිත්‍යවයි වෙන්කොට දැනගැනීම ਵਿਚාරය. ඒක මිත්‍යා වෙන්නත් පුළුවන් සම්‍යක් වෙන්නත් පුළුවන්. එනිසා විතක්ක ਵਿਚාර බැහැර කරලා පටන් ගත්තයි කියලා එකෙම තේනවා අතිදහවණයකට වැටලා තියෙනවා කියලා. ඒ නිසා සක්මන් කරන්ඩ විතක්කේ යොදන්න. මොකද්ද විතක්කේ කියලා කියන්නේ? වම තිනොට වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියනකොට දකුණ කියලා මෙනෙහි කරන්නේ මෙනෙහි කිරීමටත් පිටක්කේ කියලා කියනවා. ඒකල බලනකොට වම තියෙන උටයි දකුණ තියෙන උටයි වෙනසක් තියෙනවද කියලා. ආන්නේ විදිහට මුලින් විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාවේ යොදවන්න බැහැර කරන වෙනුවක ක්‍රියාව යොදවන කියන්නේ මෙනෙහි කරන්න කියන එක. මෙනෙහි කරලා යම් හේකින් දෙකේ වෙනසක් දැක් ගන්න පුළුවන් නම් ඒක වார்த்தාවට දාන්න. ඒකට හිත බොහොම අප්‍රමාදීපත්වයටපත් වෙනවා. උනන්දු තත්ත්වයටපත් වෙනවා. හුස්ම ගන්නකොටත් ගන්නවා හෙලනවා කියලා විතක්කේ යොදන්න. බලන්න ගන්න එකේ හෙලන එකේ වෙනස මොකද්ද? ඒ තමයි ਵਿਚාරය කියන්නේ. ඒක කියන විචාර බුද්ධිය කියලා. අන්නේ විදිහට මේක යොදලා කරන්නේ. එතකොට ඕක තව හිතේ එකලස එනකොට භාවනාවත් එකලසක් එන්නේ ඉඳී තියෙනවා. පරයන්ක භාවනාව ආනාපාන සතිය. ගරු ස්වාමින් වහන්සේ ආනාපානයේ තුල මගේ සතිය හොඳින් පිහිටන අතර එහිදී පහත ලක්ෂණ මට අවබෝධයට නැගිනි. හුස්ම රැල්ලේ ඕලාරික බව අඩු වී හුස්ම රැල්ල ඊතා සියුම් තත්වයට පත්වන අතර එවිට හිරු උදාවන අවස්ථාවේදී පවතින ආලෝකයේ මෙන් සියුම් ආලෝක තත්වයක් හාත්පස පැතිරේ. තවදුරටත් නොනවත්වාම හුස්ම රැල්ල මත සිහිය පිහිටුවාගෙන යන විට ඒ ආලෝකයේ ඊටාම ප්‍රභාෂවර වන අතර එවිට කය ඊතා සැහැල්ලු වී ඇඳුම් පවා තරමක් බුරුල් වී යන බවක් වැටහි. මෙම අවස්ථාව වන විට කිසිම චිත්ත රූපයක් මට අරමුණු නොවේ. තවදුරටත් සතිය මෙම සියුම් හුස්ම රැල්ල තුලම පවත්වාගෙන යන විට ආලෝක නිමිත්ත වෙනුවට ඇති වී නැති වී යන ගිනි පුලිඟු සම්භාරයක් වරහන් ඇතුලේ රාත්‍රියේදී පත්තු කරන මල් වෙඩි සම්භාරයක් මේ හාත්පසින්ම දිස්වන්නට පටන් ගනී. මෙම අවස්ථාවේදීද ඊතා සියුම් ලෙසින් හුස්ම රැල්ල දැනේ. ගරු ස්වාමින් වහන්සේ මේ මගේ භාවනාවේ දියුණුවක්ද. තවදුරටත් මා කල යුත්තේ එම හුස්ම රැල්ල තුලම සිහිය පවත්වාගෙන යාමද යන්න පිළිබඳ පහදා දෙනමින් ඔබ වහන්සේකින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. අප වෙනුවෙන් විශාල මෙහෙවරක් යෙදී සිටින ඔබ වහන්සේට මේ මිනිස් භවයේදීම අමා මහ නිවන් සුව ලැබේවා. මේකේ තේමාව හොඳට තියෙනවා. මොකද ආලෝකය වෙන්නත් මල් වෙඩිපත් වෙන වගේ පෙන්නත් හුස්මට සාපේක්ෂව කතා කරලා තියෙනවා. ඒ නිසා අරසාවක් තියෙනවා. මේ හුස්ම බලන යනකොට අන්ධකාරය දැක්කත් ආලෝකය දැක්කත් බුදුන් දැක්කත් දේවදත්ත දැක්කත් ඔක්කොම බාධා විතරයි. ඒකෙන් කරන්නේ ආනපානේ බලන්න දෙන්නේ නැතුව හිත එහෙට මෙහෙට හොල්ලන්න හදනවා. හොඳ දේවල් පේනවා නරක දේවල් පේනවා. මොන්නම දෙයක්වත් බැරි නැතුව එහෙම නැත්නම් මොනම දේ තිබුණත් ඒක විනිවිදලා හුස්මෙම ගත්ත මූල කර්මස්ථානෙම හිත තියාන හිටියොත් දීර්ඝ ගමනක් යන්න පුළුවන්. ඒක නිසා පෙන්ලා තියෙන දේ හොඳයි කියන්න බෑ. පෙන්ලා තියෙන දේ පෙන්ුණට ඒකටමත් වෙන්නේ නැතුව ඒකට නතු වෙන්නේ නැතුව ඒ ඔක්කොම ASCII අර ගත්ත අරමුණේම හිත පවත්තන්න ගියොත් හොඳ පෞරුෂත්වයක් තියෙනවා. මතුවෙන දේ හොඳ නරක බලන්න යන්න එපා. මතුවෙන දේ සුභ අසුභ බලන්න යන්න එපා. මතුවෙන දේ ධර්ම අධර්ම බලන්න යන්න එපා. ඒ කොයි එක කාතර කරදර කරත් ගත්ත අරමුණ දිගේම දිගට යන්න පුළුවන් නම් පුදුම සියුම්කමකට ගෙනියනවා. මේ මොනවා අතන මග මොන බහුරූකෝලම් පෑවත් Tamanට තියෙන්නේ ASCII. ඒ අල්ලපනල්ලේ දිගටම ආනපානෙ පවත්තන්න ගත්ත මූල කර්මස්ථානේ. ඒතකොට Tamanට තේරෙයි මේ කරදරකම් කටළු තියෙන මොහොතක පෙරලා ගන්න නැතුව නැව ගෙනියන කප්පිත් එක්ක වාගේ මොහොතේ මොන රැලි තිබ්බත් Tamanට නැව පෙරලා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒකට කියනවා මේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ කියලා. ඒ නැත්නම් ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒසෝ එනේ වගේ පලාපල බලන්න යන්න එපා. හීන පලාපල. ඒ ඔක්කොම අතරමැද තමයි සමෘද්ධ කරගන්න හදන මූල කර්මස්ථානේ දිගට පවත්වන්න පුළුවන් නම් එහෙනම් දක්ෂයි. ති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මම දැනට ප්‍රගුණ කරන්නේ චිත්තානුපස්සනා භාවනාවයි. සක්මන් භාවනාවේදී සතිමත් බවින් යුක්තව බොහෝ දුරට සිතිවිලි වලින් තොරව සක්මන් කළ හැක. පරයන්ක භාවනාවේදී සතියෙන් යුතුව සිතිවිලි දෙස බලමින් සිටින විට සිතිවිලි සිතිවිලි එනා වූ කාලය දුරස්ත වේ. සිත සමාධිමත් වේ. තවත් සමහර විට සිතිවිලි වේගය අඩු වන විට ගැඹුරු නිදනක් වැනි තත්වයකටපත් වේ. එහිදී කය නොදැනේ. සිත නොදැනේ. සතියද නැත. නමුත් නිින්දක් නොවේ. සමහර විට මේ නොදෙනී යන தත්ත්වයේ තුලින් தත්ත්වය කඩින් කඩ ඇති වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පහදා දී භාවනාව තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික අවවාද පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් සුවපත් වේවා. මේ කරගෙන යන වැඩේ පිළිබඳ සැක නැතිනම් ඔහොම කරගෙන යන්න කියන්න පුළුවන්. සැක තියෙනවා නම් විතරක් ප්‍රශ්න කරන්න. ඉතින් තියෙන ගොඩේ උත්තරේ තමයි කායානුපස්සනාවෙන් පටන් ගන්න. විශේෂයෙන්ම කියනවා භාවනාව ඔහු කරනකොට සැක එන තැනක් හිතනවනේ. විචිකිච්ඡාවක් එන තැනක්, සද්ධාව අඩු වෙන තැනක් එහෙමනම් කායට හිත දාන්න. කායට දාන්න ඕනේ නැහැ සැක නැත්තම්. ඉතින් ඒ නිසා මේ Tamanම මේ වෙලාවේදී තීන්දුව කරන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න අහන්න හිතෙනවා නම් සැකයක් දෝ කියලා මට හිතෙනවා. සැකනම් සක්මන් කරනකොට කයට හිත දාන්න. ඉඳගෙන ඉන්නකොට සැකයක් ආවනම් කයට හිත දාන්න. අපි ඒකට කියනවා කායන පස්සනාව කියලා. සැකයක් නැත්නම් ওই යන විදිහටම වේදනා චිත්තාන පස්සනාව දිගේ ගියාට කමක් නැහැ. ඒ නිසා Tamanම විනිශ්චය කරගන්න මේ කරන්නේ නිසකව යන වැඩක් නම් බය නැතුව යන්න. සැකනම් කායන පස්සනාවට හිත දාලා කයට හිත දාලා සැක දුරු කරගන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාර කර පහත සඳහන් ප්‍රශ්න අසා සිටිමි. මම සක්මන් භාවනාවේ යෙදී සිටි අවස්ථාවකදී ගත හුඟක් සැහැල්ලු බවට පත් වූ බව දැනුණා. සම්පූර්ණ පාදවලම ගමන් විලාසයක් සහ පොළවේ හැපෙන ආකාරයේ නුවණින් දකින්න ලැබුණා. ඒ සමාධි අවස්ථාවක්ද සතිමත් භාවනාවේ සක්මන් භාවනාවේ යෙදවීම සිත තැම්පත් වූ විට විදර්ශනා භාවනාවකට යොමු විය හැකිද ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුව පත. ඔව් තමන්ට ඇත්තටම සක්මනේදී විස්තර දකින්න පුළුවන් වුණා නම් අපිට කියන්න පුළුවන් හිත අතීත අනාගතේ නෙමෙයි සක්මනේ තියෙන. ඒක වාර්තා කරන්න පුළුවන් වුණා නම් එතකොට මේ කීප උපදෙස් දීලා තියෙනවා කියලා තේරෙනවා. ඒ වාර්තා දකින්න වාර්තා කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මේක ලියලා තියෙනවා. ඉතින් මේක සමතද විදර්ශනා කියලා අහනවද කියලා යන්න හදනවා නම් ඒ කියන්නේ අර ලස්සන යන වැඩේ ආය අවුල් කරගන්න හදන. ඒ නිසා මේ තක්මන් කරන වැටහෙන දේ මොකද්ද කියන මිසක් ඔළුවට දාන්න එපා මොනවාක්වත්. දාපු ගමන් අර මේ ලස්සනට හැදීගෙන යන එකට සැකයක් පහළ වෙනවා. ඒක ඔය ඔය කුණු හරිපේ තියෙන බෞද්ධයාට විතරයි. බෞද්ධ නොවන කෙනෙකුට කිව්වොත් එහෙම සක්මන් කරන මොනවද වැටුනේ කියලා එමන්ස කරගෙන යනවා. බෞද්ධයර විතරක් අහනවා මේ ගොනාට අන් තියනවාද? මොන මේ කේප්ප ගොනේද? මොකා මේ අනම්මන නිකන් හම්බෙන හටකයි අම්බලන්න හදනවා. මේ තමයි අර දැනුම නිකන් උතුරලා යන. ඕනක දාවලුවට සැක දාන්න එපා. ඒක භාවනාවට වස. කල්පනා කරනවා කියන්නේ භාවනාවට වස. අර වැටහෙන දේ හොඳයි. ඒ වැටහෙන දේ දිගටම කරගෙන යන්න මොකද්ද කළ යුත්තේ? ආනෙකට කියන අනුග්‍රහ කරනවා කියලා. ওই වෙලාවේදී අර කල්පනා කරනවා මේ කල්පනා කරනවා ප්‍රශ්න අහන්න යනවා කියලා කිව්වොත් අර පෑදිතියට බොරදී එකතු වුණා වගේ අරක නාස්තිය. ඒ නිසා ඒ වෙලාවට ඔය වගේ දේවල් දාලා ඔළුව අවුල් කරන්නේ නැතුව සක්මනම අත්දැකීමම ස්පර්ශයම සතියෙම දිගට වැඩක් වැඩක් පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද අන්නේ දේ කරන්න කියලා කියනවා. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පිළිවෙල පහදා දෙනමින් ඊතා කාරුණිකව ඔබ වහන්සේගේ පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ භූතය ලැබේවා. ඔය සක්මන් කරනකොට වැටහෙන දේ කිව්වනම් ඒ අනුව මට හිතන්න හිතා ගන්න පුළුවන්. මේක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. මට අබමල් රේණුවක්වත් මොනවත්වත් දෙන්නේ නැතුව මගෙම්ම ඉල්ලනවා. දෙන්නේ නැහැ. කියලා ලැල්ලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන මේ භාවනාවකට වැටෙන දේ කියපන් කියලා මොකක්වත් නැහැ. ඒකලම අයගොන මේක ආස්ථාංග වල දාන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය දාන්නේ කොහොමද? බයිබලෙට දාන්නේ කොහොමද? කුරානට දාන්නේ කොහොමද? කියයි. නිසා කරුණාකර 180ක් රචනේ තමන්ගේ අත්දැකීම් ටික දාන්න. ඕගොල්ලෝ මගේ දැනුම මනින්න මෙහෙට එන්න එපා. මේක නිකන් නිකන් ධම්මජීවාමරණ තේරෙනවද කියලා අහන්න හදනවා වගේ ප්‍රශ්න අහනවා වගේ. ඒත් නෑ වට නම් උත්තර දෙන්නේ නෑ. මට දවසක් උත්තර දුන්නට පස්සේ නම් මම ওই ටිකක් ඔය ටිකක් ඔය නේ. යාළුකමට වගේ මොනවාරි කියනවා නැත්තම් කියල්ලලල්ලා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ක්ෂණික කෝපය සතිය තුලින් පාලනය කරගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිවන් පතමි. කමන්නේ ක්ෂණික කෝපය හරි කියනවා දන්නවනම් ඒක ලොකු දෙයක්. භයානකම දේ වෙන්නේ ඒක දන්නේ නැත්නම් තමයි. ඒකට තමයි ඔක වීචික්‍රමණය වෙලා වචෙන්ට ක්‍රියාවට යන්නේ. ක්ෂණික කෝපය වුණත් කමන්නේ දන්නවනේ. ඒ නිසා සත්‍යයෙන් ඉස්සල්ලාම තියාගන්න දැනගන්නවා කෝපේ තියෙනකොට කෝපේ කියලා අඩු ගානේ දන්නවනම් මේ කෝපේ තියෙන මේක රාගය නෙවෙයි කියලා ඒක තමයි ඥානය කියලා කියන්නේ. සම්පජඤ්ඤය කියන්නේ ඒකට කෝපේ එනකොට මේක රාගය නෙවෙයි මේක නිින්ද නෙවෙයි. ඒසට පේනවනේ යකාමුණක් එනවා. දෙවුලන්න පටන් ගන්නවා රත් වෙන්න පටන් ගන්නවා ඔන්න කෝපේ. රාගය આવොත් නැහැ. නිසා කෝපය ආවම දැනගන්න මේක රාගේ නෙවෙයි කියලා. ඒ නිසා කියනවා අර ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමි කෝප වෙන්නේ ඇයිද පෙම්බර ස්වාමීක් මන් කෝපේ හොඳ නැහැ. ආගේ ස්වාමී කියලා සින්දුවක් කියන එකයි තියෙන්නේ. හොඳ නෑ. අරුගාණ ක්ෂණික කෝපේ ක්ෂණික කෝපිත් හොඳ නෑ. ඒකත් එච්චර හරි නෑ. නිකන් සාමාන්‍ය කෝපිය හොඳයි. අපි ওই මෝල් ගහින් කොටලා ගන්න එක ක්ෂණික කෝපිය හරි නෑ. හැබැයි ඒක දැනගන්න ක්ෂණික කෝපේ එනකොට රාගේ නෑ කියලා. ඔගොල්ලෝ දන්නවනම් නැත්නම් රාග චරිතය දන්නවනම් රාගේ ආවට පස්සේ නාකි විශේෂ ගෙටත් උසේ කියලා නැගලා යනවනේ යන්නේ වලට කෝපේ පොඩ්ඩක් දාන්න ටක් ගාලා රාගෙ හිටිනවා. ඒකේ තියෙන කෘත්‍යයක් තියෙනවා. අධික කෝපේ රාගෙ එනකොට කෝපේ තමයි ආන්සර් එක. අධික කෝපේ එනකොට රාගෙ පොඩ්ඩක් දාන්න. ඉස්සෙල්ලම කියන්නේ මේ රාගෙ එනකොට කෝපේ නෙවෙයි, ද්වේෂේ නෙවෙයි. ද්වේෂේ එනකොට රාගෙ නෙවෙයි කියලා වෙන් කරගන්න පුළුවන් නම් ආස්වාසය එනකොට ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය එනකොට ආස්වාසය නෙවෙයි ඔච්චරයි භාවනාව. ඒක ලියන්න පුළුවන් නම් ඒක ලොකු මුද සාකච්ඡාවක්. නිසා කෝපේ හැම වෙලාවෙදීම නම් කරන්න මෙයා කෝපේ. රාගේ නෙමෙයි, මොහේ නෙමෙයි. එතකොට Taman ගැනම Tamanට තීරුම් අරගන්න පුළුවන් දවසට කී සැරයක් මම ඒ වගේ ආතුර තත්ත්වයටපත් වෙනවද කියලා. ඒක දැන ගැනීම කෝපේ පිළිබඳ දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි. කෝපේ කෙලෙසයක්. කෝපේ පිළිබඳ දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි කියන එකෙන් තමයි බුදුරජාණන්සේ මේක හරවන්නේ අනිත් පැත්තට. ඒ නිසා කෝපේනකොට දැන ගැනීමෙන් තමයි අපි දන්නේ සතිය තියෙනවා. ඒ නිසා සතියට මේක අහුණාට පස්සේ අපි හරියට දැනගන්නවා මේ මේ වෙලාවට උදේට මෙහෙම කෝපේ එනවා මට. අසවලත් එක කෝපේ එනවා. අසවල කෑමෙන් එනවා මට. අසවල දෙන් එනවා කියලා හිමීට තමගේ චරිත හදා ගන්න පුළුවන්. ඒ වගේ කුප්පන දේවල් අහුවෙන්නේ නැති වෙන විදිහ නිසා එන වෙලාව හොඳට දැනගන්න. ඒක द्वේෂය නෙවෙයි කියලා දැනගන්න එක විශාල ඥානයක්. ඇත්තට කියන්නේ ඒක සතිය නෙවෙයි. ඒකට කියන්නේ සම්පජඤ්ඤය කියලා. සති සම්පජඤ්ඤය එනේන වෙලාවේ කෝපේ එනේන වෙලාවේ द्वේෂය දැනගන්න. රාගය දැනගන්නවා. ඒක සතහන් කරලා තියාගන්න. එතකොට අපි දන්නේම නැතුව සතිය වැඩෙනවා කෝපය අඩු වෙනවා. අවසාන ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ආස්වාස ප්‍රස්වාස විදර්ශනා අවස්ථා විදර්ශනා අවස්ථාවේ ආස්වාසී ප්‍රස්වාසී මුලැමැද අග වශයෙන් සඳහන් වේ. එය පහදා දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ එහෙම එහෙම මුලමදාග සඳහන් වීම විපස්සනා කියන කතාව වැරදි. අර ඉස්සලා කියපෙන් දෙවෙන් තමන් භාවනා කරනකොට වැටහින දේ කියන්නකෝ. හුස්මල හිත ගියයි කියලා දන්නවද? කොහොමද දන්නේ? මේ කියපු එකන ඇත්තටම අත උස්සලා කියන්න කැමති තමන් ආනාපාන සති භාවනා කරනකොට වැටෙම ඉස්සර හිත හුස්මට යනවද වැටුනේ මොකද්ද කියලා එහෙමනම් අපිට පුළුවන් එක ගැන ටිකක් සාකච්ඡා කරන්න. මේක විපස්සනාද සමච්චද කියලා ওই දෙන කරුණු එච්චරම පිළිගන්න එක සාධාරණ නෑ. කැමතිද මේ මේ ප්‍රශ්න ලියපු එකනා භවනා කරා මට වැටුනේ මෙහෙමයි කියලා සභාවට ඉදිරිපත් කරන මොකද විනාඩි 3-4ක් තියෙනවා අපේ අතේ ඉතුරු වෙලා. නැත් ඔව් එන්නේ ඉස්සරහට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස කරන වෙලාවේදී මම ඉස්සරලාම නාසයේ මුල හිත තියාගෙන ආස්වාස කරනවා මට හොඳට හුස්ම දැනෙනවා. දීර්ඝ වශයෙන් මම ඒ හුස්ම රැල්ල ආස්වාස ප්‍රාස්වාස අත්විඳිනවා. ඊළඟට කෙටි වශයෙන් උත්තේ හුස්ම රැල්ල අත්විඳිනවා ඊළඟට මේ ආස්වාස නොදෙනී යන දැන්ට වගේ හිත තියාගෙන ඉන්නවා එතකොට කය දිහා බලාගෙන ඉන්නවම ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලෙන් අයින් වෙලා කය දිහා බලාගෙන ඉන්නවා සමාවෙන්ද ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නය යොමු කළේ අන්තර්ජාලයේ තියෙන ඔබ වහන්සේගේ දේශනයක් අහලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් ඔබ වහන්සේගෙන් මම ඒක දැනගන්න විදිහක් නැති හින්දා මම මේ අවස්ථාවයකට අවස්ථාවක් කරගත්තේ. ඔය මේකද දැන් ඉඳගත්තට පස්සේ කියපු ටික වටිනවා. ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන යන වෙලාවදී වර එක දිග වශයෙන් වැටෙනවා, වර එක කෙටි වශයෙන් වැටෙනවා. අපි ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරමු. එතකොට මේ දීර්ඝ වැටෙන්නේ පිරිමැදීමක්ද උණුසුමක්ද මොකේ දීර්ඝ දිගක්ද මේ කතා කරන්නේ? අර හැප්පෙන තැන බොහෝ වේලාවක් හැප්පීගෙන යනවා. ඔය ඒකට මේ පිරිමැදීමක දිගගතිය. අන්න ඒ ටික කියවෙනකම්. දිගට දැන්නව කොටට දැන්න කියලා මොකා ගැනද මේ කියන්නේ කියලා කියවෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරනකොට කියනකොට ආස්වාසය කරන වෙලාවේදී පිරිමැදීමක් වැටෙනවා. වරක ඒක දිගට වැටෙනවා. මට සමහරට පිරිමැදීම කෙටියට වැටෙනවා. නැත්නම් දිගට වැටුණා කෙටියට වැටුණා කිව්වට විස්තර වෙන්නේ නැහැ. අන්නේ විදිහට විස්තර බලනවා නම්, පේන පේන එක තව තව කඩ කඩ බලනවා නම් ඒ මුලැමැදාක නෙවෙයි කොයි එකත් විපස්සනාට යන. සාමාන්‍ය වචනයක් කියනවා දෙයක් දිහා බලනකොට ඒකේ මුලැමැදාක නැත්තම් ඇති වෙනවා වෙනස් වෙනවා යනවා කිව්වොත් විපස්සනාව තමයි. නමුත් ඒ කියන දේ අරමුණ ආනාපානේ නම් ආනාපානේ කියලා අපිට වැටහෙන පිරිමැදීමක් නම් අපි ඒක ඒක කියලා ඉන්නවා. එහෙම නැත්නම් ඒක වැටෙන්නේ උණුසුමක් සිසිලක් නම් ඒක කියලා ඉන්නවා. වැටෙන්නේ මේ මේ වෙන තරංගාකාර වලට තදවීමත් පෙරපීමත් ඒ කාරණාව කිව්වට පස්සේ නම් බලන්න පුළුවන් ඒ කාරණාව පිරිමැදීම නම් අල්ලගත්තේ පිරිමැදීම කතා කරන තරම්වත් ඉන්න එක වෙනස් වෙනවා. බුදුම වෙනස් වීමකට ලක් වෙනවා. ඒකෝට ආහන දෙන්න විපස්සනා තමයි යන්නේ. ඒ නිසා මේ කෙනෙක්වත් මම දන්නවා භාවනා කරනකොට වැරදිලාවත් සද්ධාව නැතිකමවත් නෙමෙයි තියෙන්නේ. මේ කියන දේ තව කෙනෙකුට වැටහෙන්න කියන්න දන්නේ නැතිකම තියෙනවා. වෙන කරන්න ක්‍රමයක් නැහැ. ওই වගේ නිකන් වරද්ද වරද්ද කියලාම තමයි කටවුරු කරගන්න තියෙන්නේ. අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා. ඊට ඒ නිසාත් මම බැන්නට ඉතින් තරහට නෙවෙයි අප්පා බනින්නේ නික ආදරේට. නිසා ගණන් ගන්න එපා. ওই විදියට වැටෙන දේ වැටෙන දේ උණුසුමක්ද සිසිලක්ද කම්පනයක්ද පිරිමැදීමක්ද කියන දේ කියෙවෙන්නේ නැති වෙන්න අපේ භාෂාව අන්තිම චපලයි. අපේ භාෂාව අන්තිම ෂටයි. අපේ භාෂාව අන්තිම මායාකාරී. ඒක කඩන්න ඕන. කඩලම කියන්නේ මම පොළොවේ පාවිච්චි කරනකොට සිසිල් සුණුසුම වැටුණා. අර තද ගතිය වැටුණා. පිරිමැදින ගතිය වැටුනේ. හුස්ම ගන්නකොට මේකයි වැටුනේ කියලා අන්නේ අපි අවබෝධ කරගන්න, වටහා ගන්න, දැනගන්න, අත්දකින්න දේ යන්න පටන් ගත්තා නම් සත් කත්තා දෙකක් නැහැ විපස්සනා. ආයේගේ හොදන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ කරුණු නැතිකම නෙවෙයි මම මේ දොස් කියන්නේ. දැකලා නැතිකමත් නෙවෙයි. ඒක වார்த்தාවට ලියන්න තරම් අපි විද්‍යානුකූල නැහැ. මම දැක්කයි කියන, දිගට දැක්කයි කියන, ලස්සනට දැක්කයි කියන, හොඳට දැක්කයි කියන මොනවද? මොකද්ද මේ කතා කරන්නේ කියන්නේ ගෙදර දොරේ කතාවල් වල විශේෂයෙන්ම අම්මන්ඩිලා මොනවා කියනවද කියලා අහගෙන ඉන්න මනුස්සයගේ ඔළුවත් ක්‍රේල් වෙනවා කොණ්ඩෙත් ක්‍රේල් වෙනවා පිස්සුමනේ කෙලින්නේ යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා කියන දේ හරියට මම කියන්නේ හුස්ම මට මේ දැනෙන ස්පර්ශයක් ඒ ස්පර්ශය වෙලක මට දිගට වැටෙනවා වරක මට කෙටි වෙනකොට පොට්ටේකට උනත් තේරෙනවානේ ආවුවේ පොට්ටේකට උනත් අත ගාලා කියන්න පුළුවන් එන්නේ ඒ විදිහට ලියමු ඒසුරු විපස්සනා වෙච්චාමකෝ නිකන් දෙන ගොනානේ සමත වෙච්චාමකෝ නිකන් මේ කුස්තියම්ම කෙනෙකුට මම දැයි මේ අවුරුදු 2600 කට පස්සේ භාවනා කරන්න හම්බුණා නැද්ද මං අහන්නේ විපස්සනා වුණා කියලා වැඩි වෙන්නේත් නැහැ සමතුණා කියලා අඩු වෙන්නේත් නැහැ මං කියන්නේ ඔය දෙක මැදින් යන සතියෙන් යනකොට ගෙනියන්න ඕන දේ ලස්සනට කරලා දෙනවා ඒ නිසා ඔය ගෙන්නගත්ත වෙලාවේදී මයික් එක අරගෙන කියපු දේ කොලේ ලියන දවසට එනවනම් අන්න වැඩි තේනවද අන්දවසේ ලියනකොට අත්දැකීම වැටහෙන දේ ඒ උණුසුම සිසිලද කම්පන චංචල තදවීම එන්නේ ටික ලියන දවසට ආවනම් බුද්ධම ලේසි භාවනා අනිදාසේ එහෙම ලියු. දැන් අපි පැය දෙක පැයේ කාලේ ගත කරලා තිනවා ඉවර කරන්න ඉස්සලා කාට හරි තියනවද වෙන සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න හෝ පිරිසුදු කරගන්න නැත්නම් අපි යන්න හදන්නේ පැයක සක්මන් භාවනාව සඳහා. එන්න. තෙරුවන් සරණයි සන්නංශ මම පරියන්ක භාවනාවේ වාඩි වෙලා එන්නකොට මම කියන්න දන්න තරමින් තමයි මම කියන්නේ. විනාඩි මම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරලා විනාඩි 10ක් විතර නාසිකාග්‍රයේ හිත පිටවාගෙන ඉන්නකොට සවන්හන්ස මගේ ටික වේලාවක් යනකොට ඇඟ සීතල වගේ වෙනවා දැනෙනවා. ඇඟ සීතල වගේ වෙනවා දැනෙන ඇඟ හිරි වැටෙනවා වගේ වෙලා දැනෙලා ටික වේලාවකින් පැය කාලකින් විතර අඟ ඔක්කොම නිකන් උඩට යන ගතියක් දැනෙලා හුස්ම රැල්ල දැනෙන්නෙත් නෑ. පැයක් විතර පමණ කාලයක් මට ඒ විදිහට ඉන්නකොට මට බොහොම අමාරුවෙන් මේ කය හොල්ලලා වගේ ආය දැනෙන්නෙම නැතුව යනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ අත් දිහා දනිස්ස දිහා වගේ හොල්ලනකොට මට දැනෙනවා කය තියෙනවා වගේ. කයට දැම්මත් මට කය කිසිම දෙයක් දැනෙන්නේ නැහැ ස්වන්නංශ. ඒක හැම පැයෙම වෙන්නෙත් නැහැ ස්වන්නංශ. ඊළඟ පැයේදී සමහර විට දැනෙන වේදනාව විතරක් දැනෙනවා අර විදිහට දැනෙන්නේ නැහැ. ඉදිරියට කරගෙන යන්න මම හරිද වැරදිද කියලා පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසර පතමි. ඒකට අර විදියට දැනීච්ච කය නොදැනියාම සතිය පවත්වන්න බාධාවක් විදිහටද පේන්නේ නැත්නම් මේ සතිය භාවනා කරන නිසා ලැබිච්ච ආනිසංශයක් භාවනාවට ලැබිච්ච ප්‍රතිඵලයක් වගේද පේන්නේ. ප්‍රතිඵලයක් වගේ පේනවා සන්නහස. මාත් හිතනවා එහෙම. ඒක නිසා ඒ දේ වුණාට සතිය කඩා ගන්න එපා. ඒ දේ වුණාට සැකේ නැති ඇති කර ගන්න එපා. සද්ධාව කඩා ගන්න එපා. දැන් මේක යනවා මේ වෙලාවට ලකුණු තුනක් මම දෙන්නම් මතක් කරගන්න. මැට නැහැ කියලා හොඳට බලන්න මැරිලාද නැද්ද කියලා. නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා. අසතියෙන්ද නැද්ද කියලා. මම මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ අසතිය නැවේ නම් ගමන තමයි යන්නේ. ඔය කය නොදෙනී යනවා කියලා කියන්නේ අරමුණ නොදෙනී යනවා කියලා කියන්නේ කෙලස් නැති වෙනවා කියන එක. සන්නස මොකුත් මේ හිතට එන්නේ නැහැ. ඈ? මොකුත් මේ හිතට එන්නේ නැහැ. නින්ද ගිනුත් නැහැ. වටපිටාව ශබ්ද හොඳට ඇහෙනවා. ඒ විදිහට තමයි පැයක්ම ඉන්න ඕනේ. දැනෙන හිතට එන සියල්ලම කෙලස් කියන එකයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. උපදින තා කෙලස් උපදිනේ අරමුණක් ඇතුව. යම් වෙලාවක මේ දැනිච්ච අරමුණ නොදෙනී යනවන කෙලස් කිවීමක් සිද්ධ වෙනවා. ඉතින් අර ශරීරයට ආසකෙනා ජීවිතේ රාසගෙනා බය වෙනවා. මොකද අර ශරීරෙ නොදනියනවනේ. ඉතින් එතකොට ආයෙ කල්පනා කරලා කෙලෙසක් දාගන්න. ඉතින් එතකොට සද්ධාව නැහැ. සැකේ වැඩි වෙනවා. ඒ වෙනුවට කමඨාන සුද්ධ කරගෙන තේරුම් ගන්න ඕනේ කර්ම තමයි වඩන කර්මස්ථානේ වේවා, කය වේවා. එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවනම් කෙලස් කිවීමක් වෙන්නේ. ප්‍රතිපදාව ඉදිරියට යෑමක් වෙන්නේ. එහෙම නැත්නම් අසහනේ අඩුවීමක් වෙන්නේ. නමුත් කමඨාන සුද්ධ වෙලා නැති කෙනාට මේකම අසහනයක් වෙනවා. අනේ මගේ ඇඟ නැතුව ගියා. පාළු වෙනවා, තනි වෙනවා. ඒකට කියනවා සද්ධාව නැතිකම කියලා. ඉතින් එහෙම අපි කතා කරලා කරලා කරලා විශ්වාසයක් ඇති කරලා දෙනවා. මේ භාවනාවේදී කෙලස් කෙවෙන්න වැඩි වෙලා යන්නේ වැඩි වෙලා යන්නේ ඉඳගත්ත ගමන් වෙනවා සමහරවිට. සමහරවිට වෙන්නේ. අන්තිමේ ඊටාම කුංචි ළමයිගේ. එහෙම නැත්නම් මේ කතෝලික ළමයිගේ. එහෙම නැත්නම් මේ අන්‍යගේම කට්ටියගේ මේක දැකලා හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා උදී බණ ඇහුවනම් හැන්ද වෙනකොට ඔක වෙන්න පුළුවන්. ඒකේ නොවෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රශ්න තියෙන්නේ මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා. කොහොමද මේකට පවන්සලන්නේ කොහොමද මේකට සප්පාය කරනු සලසලා දෙන්නේ මොකද අර ශරීරයට අසකම නිසා අර ශරීර නොදණී යනකොට හිඳාඩි දාන්න පටන් ගන්නවා. සක්මණේදී ස්වාමීන් වහන්සේ මම කයත්නේ උඩට දැනන දේ තමයි ගොඩක් ගන්න බලන්නේ. ටික ටික දුරක් යනකොට හිත යනවා පිට යනවා දැනෙනවා අරමුණකට ගියා කියලා දැනෙනවා. ඊට පස්සේ ආයෙම මම අරමුණට ගන්නවා අරගෙන භාවනා කරනවා සෑ දැනෙනවා. කොහොමද දන්නේ අරමුණට ආපහු ආවයි කියලා? කියලා කකුලේ බරගතිය දැනෙනවා වැලි තදට දැනෙනවා. සීතල තැන් දැනෙනවා. කකුලේ මේ මැද කොටසේ හිස් වගේ දැනෙනවා. ඇඟිලි වලට හොඳට තදට දැනෙනවා. විලුඹට හොඳට තදට දැනෙනවා. මේ මැද කොටසට අඩුවට දැනෙනවා එහෙම සවන්නස් දැනෙන්නේ. ආපේ ටික දුරක් යනකම් එහෙම තියෙනවා ආයෙ නැතුව යනවා ආයෙ ගන්නවා එහෙම තමයි කරගෙන යන්නේ හරිද වැරදිද කියලා. පිට ගිය එක නෙමෙයි ප්‍රශ්නේ. පිට ගියාට පස්සේ ගන්න තැන දන්නවනම් ගන්න පුළුවන් නම් අපි දිනුවා. ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි අපිට තියෙන විශ්වාසය. ඒක තමයි අපිට තියෙන සෞහරණේ. පිට යන්නේ ගියාට පස්සේ හිත තියන්න ඕන තැන දන්නවනේ. ඒකට පුතේන්ස් කියන්නේ අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අශෝකං කියලා කියන්නේ ශෝක නොකරන තැන දන්නවා. තමන්ගේ පය. විරජං කියලා කියන්නේ රජස් නැත්නම් දන්නවා. ඛේමං කියලා කියන්නේ කාන්තාරේ ඉන්න කෙනාට ക്ഷേම භූමිය දන්න. මේක තමයි උත්තරම මංගලය. හිත පිට ගියාට පස්සේ මෙන්න මෙතන අන්තර ගන්න ඕන කියලා දන්නවා. ඒක හිතලුවක් නෙවෙයි ඇත්තටම අත්දකින්න. යන යන වෙලාවේ එහෙම අත්දකින්න පටන් ගත්තොත් හිත පිට යන කියන්නේ කෙලෙසයක් නෙවෙයි කුසලතාවයක් වෙනවා. දක්ෂකමක් වෙනවා. එනේන වෙලාවේ මම දැනගන්නවා මගේ හිත මෙතෙන්ට ආවේ කියලා. ඉතින් ඕක ගැන සැකේ දන්න බෑ ඔහොම යක්. දාන දෙන අම්මගේ නේද? දාන සම්බන්ධ වෙනවා නංගි කෙනෙක් දාන දෙනවා. තිලකරත් මහත් එක්ක දානට අපි සම්බන්ධ වෙනවා. කොහෙද? ආනමඩුවේ. ආනමඩුවේ. ඔව් ඇවිල්ලා ඉන්නවා දාන දායක. එයාට තව ගිහිල්ල වෙලා තව වගේ තොගයක් කන ගන්න එකයි කියන්නේ. ආනමඩුවේ ගන්න. ඉන්න ස්වාමීන් වහන්සේටත් මේක. මේ පැත්තේ කිගුල් වතුරක්පා තියෙන්නේ මේ බලන්නකො වතුර ෂෝක්. ආනමඩුවේ කිවුල්නේ. <laughs> ඒකනේ දත් ටිකත් එක සවුත් වෙලා තියෙන්නේ. තෙරන් සන්නස. මෙහි ඇවිල්ලා වතුර පිව්වා නම් හුස්ම ගත්තා නම් සෝ. කට්ටි අන ගන්නෙව් කියලා. හොඳයි. අපි යනවා දැන් තක්මන් කරන්න. අපිට තියෙනවා විනාඩි 50 55ක් විතර කාලයක්. අපි තුනට නැවත රැස් වෙනවා පරියන්ක භවනා සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.